සද්ධා සංකාරණ දෙනාතුන් අප මුතුමාතයට සතිය වාර්තිය පිළිබඳව පාසකලේ භාවනා පිළිබඳව මූලික සමාවලා සරල ධර්ම දේශනා කිහිපයක් භාවනා සංකේත පටන් ගන්න ආදිතේ එන්නේ මූලික සමාවලා කරන ධර්ම දේශනා කිරීම අනිවාර්යම ප්‍රදේශයක් වෙනවා මේ සෑම කෙනෙකුම වාගේ මේ ස්ථානයේ දැනෙන මේ භවනාදී විවිධවන්නේ සත්‍යයෙන් නැති නිවන සැලසීම සඳහා අප ජීවනට අදහස් කරන ලබන මේ භවනා මාර්ගය උද්‍යෝ භවනා මාර්ගය. බුදුසයන් මහත්මයේ සෙන්නා කරලා තියෙනවා සංවදේශෝ මාර්ගෝ අභයාන සාධිකා කියලා පාඩය. මේ මාර්ගයේ සංවදේශෝ මාර්ගෝ මාර්ගයේ තියෙන උද්‍යෝ අභයාන සංඛාරිකා යන විස්තරෝ මුඛයයි අබ්බේස්ථාන. අපේ ගමන් කරන ගමන භාවනා මාර්ගයේ සිද්ධුවක් ඒ නිවන් මාර්ගය ගමන් කරන ඒ මාර්ගය ගමන් කරන සමහර කෙනෙකුට භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ. අනිසා අපේ කල්පනා කළ නිර්වාණ ධාතුව අවබෝධ කරගත්තේ සාසද මේ ජීවිතයේදී එහෙම නැත්නම් නිර්වාණ ධාතු අවබෝධ කර නැමත් ඒ පාඩකතුම කරුණාලල දේශනාවක් කිරීමට. මේ සම්බන්ධන දේශනාවේ අදාළ කරුණු සලකා සමාජයේ යම් අඩපාඩු ඇතනම් ඒ අඩපාඩු වලින් සමාජ හදා ගන්නට පුළුවන් අඩපාඩු කතා ගන්නට ඕන. නැත්නම් මේ මාර්ගයේ ගමන් කිරීම ප්‍රතිඵල ලබා ගන්නට නැහැ. සතිසංගතා මාර්ගපාලයේ නැමෙත පාඩයක් දැක්වෙනවා. මේකේ මේකේ සත්‍වා සම්මාවරණය සමන්නාල සත්‍වා ක්ලේශාවරණය සමන්නාල සත්‍වා විපාකාවරණය සමන්නාල සත්‍වා. අත්ථා සම්ලිඛා දුක්ඛනා අබද්ධා සම්මතනාමං එක්ෂණකම්. එන පාඩයක්. ඒ වගේම යම් සත්‍ය සිදුවපත් කොටසක් තිබෙනවා මේ සත්‍යෝ සම්මාවරණය දුකාසාවරණය සහ කෙලෙසාවරණය ආවරණය දීපේන අස්සද්ධා සද්ධාව නැත්නම් අත්සංවිපා සංවේ නැත්නම් දුක්ඛඤ්ඤා ප්‍රඥා ප්‍රඥාව නෝන නැත්නම් ඒකත්ව ඒකත්තා අපබ්බා සම්මතඥාන ලක්ෂණය මේ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට භක්තිය සුද්ධ වේවි විඥාන ධාතුවේ හේතු සංස්කාරයන් බයවල අභිනව සිදුවෙනවා. ඒ මත්සත්තාවයන් සත්‍තාව නැතිකමෙන් කෙනෙවි අත්වසන. සත්‍තාවේ ජීවිතය ගැන ප්‍රශ්න සහ සත්‍තාවේ බලපෑම ප්‍රශ්න සමාජයේ සංකාරය තුළ ප්‍රබලකයේ වැඩි නැති අය සිටිනම් ඒ ඇතුළේ කොහොමද ධාතුව අවබෝධ කරගන්න බැහැ. සත්‍යව සංකේයයක් වශයෙන් සහ බලධර්මයක් වශයෙන් ලැබෙන තෝරන සත්‍යඥානීය සත්‍යය බලයෙන් වෙන මේ ගැන අප මේක කතා කරලා දෙනවා. අත්සංගිකා කියන්නේ සංගය ඒ කියන්නේ නිවන් යාම පරස්සේ සංගය නැති පුද්ගලයන්ට කවදාවත් නෑ ගන්නකොට. මේකේ සකස් කරන්නේ මේ ආයේ සිතුතුල තිබෙන ආශ්‍රය. නිවන් යාමට තිබෙනා වූ සංගය තමයි කියන්නේ සුළු තමයි. සුළු සංගයක් නෙවෙයි අර ප්‍රමුඛ කීපදදී විස්පාද ධර්මයක් වශයෙන් සම්ද විස්පාද ධර්මය සමාජයේ පිටතට වැඩි දියුණුවකට දෙන්න කරනවා. මේ සම්ද විස්පාද ධර්මයේ තියෙන ආයත මොන සාස්ත්‍රයක් කරන්න පුළුවන් ඒ සම්ද විස්පාද ධර්මය නැති අය අභිවෘද්ධි කරන භාවයට පත් වෙනවා. මොකද අසංග ලෙස මොන මාර්ගයේ ගමන් කිරීමට සමස්තක් සංග මනපිතා ඒ ඇයට නිර්වාණ ධර්ම සාස්ත්‍රයක් කරනකොට ඒ මාර්ගයේ ගමන් කරන්නට නැහැ කියන නිසා එතකොට දුක්ඛඥා කියන්නේ සාක්ෂි නෙවෙයි. විශේෂයෙන්ම නිවන් අවබෝධ කරගන්නේ නිවන පිටින්නට මොන නිවන් නැති කෙනෙකුට නිවන් සාක්ෂාත් කරගන්නට බෑ. ඊට පස්සේ තව පාරමිතනක් ඒ දැක්වෙනවා සම්මා වරණය සමන්නාම සත්‍තා කලේශා වරණය සමන්නාම සත්‍තා විපාකා වරණය සමන්නාම සත්‍තා කියන කොටස් තුනක්. මේ විපාකා වරණය කියන්නේ උපදින කුසල සහනීයම සත්‍යමා සංකල්පයක් ඇතුව නෝකම් කෙනෙකුට නිර්වාණාභාසය සාක්ෂාත් කරන්නට නැති බව පොත්වල දක්වා තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට ප්‍රතිසංවිදාදී නොවන කෙනෙකුට නිර්වාණාභාසය අවබෝධ කරගන්නට නැති බව. මේකට ප්‍රතිසංවිදාදී කියන දෙන්නේ මේකට ඕකසලයක් කළ අය පමණයි. ඒ කියන්නේ අලෝකයේ අදෝෂයේ අමෝහයේ කියනවාට කොතන මූලදිනවා අන්නේ අලෝකයේ අදෝකයේ අමෝහයේ කියන කුසල මූල සිත්න නියම යම් කුසල කර්මයක් කරලා ඒක සත්‍යය ඒ කුසල කර්මය ගැන අවසනාවකට සිතර සිතේ ඒක ප්‍රකාශයෙන් ලැබෙන පුණ්‍ය විපාක ශක්තිය තව තවත් දියුණු කර ගන්නා අන්න එවැනි කුසලයක් ධර්මමෝතේ සිහිපත් වූ ඒ කුසලයෙන් ලැබෙන ප්‍රතිසම්භෝ සිහිහේතුක ප්‍රතිසම්භෝයක් වන බව දක්වා තිබෙනවා. එවැනි සිහිහේතුක ප්‍රතිසම්භෝයන්ට පමණක් නිර්වාණ ධාතුව ලබා ගන්නට හැකි බව දීහිතකෝ අයතික පුත්‍රයන්ට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න හැකි බව දක්වා තිබෙනවා. මේ යත්තේ කියනවාන් පස්සේ මම අය කලකිරෙන්න දෙපා පිටකරන්න දෙපා අපි මේ හේතුක ප්‍රතිසංවාදයේ නොවන්නට පුළුවන් කියලා කියන්නේ. මේ දැනන කෙනාගේ හේතුක ප්‍රතිසංවාදයේ ඉඳන් අපිට ගන්න මොකද අතීතව දැනපාරක්ෂකන මේ අවශ්‍ය පරිසරයේදී මේ භවනා සංකේතයේ මෙතන දැනගන්න දෙන්නේ සුදුන්නේ හේතුක පමණ ආසන්න කළ කොටස් පමණයි. කලින් පාරේ ධම්ම සිදෙන කලින් නිවන්වල ගමන් කර ඇති සත්‍යසිත දක්නා නිවනේ අගේ දක්නා පිටසක් වශයෙන් තමයි මේ මේ භූමියේ තැන්න මේ භවනාවේ නිස්සීමට ප්‍රදානම් වන්නේ එනිසා මේ තැන කෙනෙක් නවාගේ ජීවිතයක ප්‍රතිසංලාභයන් මේ කුටින තමයි ප්‍රධානම සුදුසුකම සමහර විට විදේශික ප්‍රතිසංලාභයේ කුවත් අවුරුද්දක් දෙකක් භවනා කරන වෙනවා නම් මේ මාර්ගයට කරන්න බෑ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේ පවා අවුරුදු 25 වෑයම් කරන මානවීය සමතන වහන්සේලා අනන්ත සුද්ධ නිසා සුළුපාන පරිච්ඡේදයක් තුළදී උත්සාහයක් කරලා ඒ කාන්තර ප්‍රතිඵලයක් ලබාගෙන මිනිස්සු කෙනෙක් සිතන්නට පුළුවන් මහා ත්‍රිවේදික ප්‍රතිසංගලාභයේ වන්නට බැහැතියි. තව තමක් තව තවත් උත්සාහ කිරීම තමයි ප්‍රයත්නය. මේ විකාශාවරණ කියන්නේ ජීවිතයේ පරිණත ප්‍රතිසංගලාභයේ කියන නිසා සෙන්තන ගාන්ධාතව වලට ගන්නට වෙනවා. ඊළඟට කියන්නේ තේසාවරණය සම්මාන ප්‍රත්‍යය කෙලෙසාවන්ගේ මම අදහස් කරන මේ මිත්‍යා දෘෂ්ටි ඥානයට මේ නවන අවබෝධ කරගන්න හැකි බව දක්වා තියෙන මේ තුන්වන්තය ඒ මේ දෘෂ්ටි දෙන්නේ. සම්මාවර්ණය සම්මාන ප්‍රත්‍යයන් යම් කුසුද්දලේ පංචානන්තරේ පාපකර්මය කරලා තියෙනවා නම් මේ ජීවිතේ දුකට අවදාලා කරන්නට බෑ. ඒ සංසාරාන්තරයේ සමයේ සරපු කිසිමකට දෙවෙනි භවයේදී පිට කියන අත්මදන්නට ක්‍රියාවක් ලැබෙන්නේ නැහැ. මේ සංසාරාන්තරයේ සමයේ කිසිම දෙයක් නැහැ. සංඥා වගේ දඩන් වන තවත් එකක් තිබෙනවා ආර්යෝපවාද කරනවා. යම් කිසි ආර්යයකට පවාද කළා නම් ආර්යයන් අනුමතන සෝවාන් ඵලයට සාක්ෂාත් කර මිනිස් කෙනෙක් හෝ ආර්ය සත්‍යය දැනගන්නවා. එවැනි කෙනෙකුට මේ සෝවාන් ආදී මාර්ගවල සාක්ෂාත් කර ඇති බව දැනගෙන හෝ උපේ ධන නැතනකින් හෝ ධම්මපවාදයක් කළා නම් ඔහු ආර්යෝපවාද කන්නේ කළා සිද්ධ වෙනවා. එවැනි කෙනෙකුට මුක්ඛාන ධාතු සාක්ෂාත් කරන්නට බෑ. ඔහුගෙන් ඒ ඒ ආත්මයන් ජීවත් වෙනවා නම් ඔහුගෙන් සමාව ගන්නට ආර්යෝපවාද කන්නේ කෙනෙක් කියනවා ඒ ආනපාන සංයමයේ සම්මෝ සංස්ථාපනද සමාසල වරක පවස ඒ වරකට සමාව ගන්නට ඕන. ඒකේ මොනති නම් නිර්වාණ ධාතු අවබෝධ කරගන්නට බැහැ. අන්න මේ පොතේ කොටස් වෙනකොට ඒකේ සමානා කළ උනම් අවබෝධ කරගන්නට නැහැ කියන නිසා මේ තියෙන අනුපාඩකම් මේ සත්‍ය කරගන්නට ඕන. මේවා නැති ඇයට උන්වහන්සේ ධාතෝ අවබෝධ කළ හැකි බව එම පාඨයෙන් දැක්වෙනවා ඒ සිස්සත්තා සම්මාවරණය සමන්නාල සත්තාන සුදුස්සවරණය සමන්නාල සත්තා නරපාතාවරණය සමන්නාල සත්තා සත්තා එවනත සංකා සංඥාවන්තෝ බබ්බා සම්මතේ ආමනින් නක්කන කියන පාඩය ලෝකේ සත්‍යය කියන මේ සම්මාන විපාකාවන ශේෂාවන ආවරණ වූ සත්‍යමාව ඉන්දිය ප්‍රතිසා බලයන් පදන වැඩෙන ඒ වගේම සංකප්ප සංදේ විචිපා ධර්මයක් වශයෙන් තමයි සංසාරය තුළ දියුණු කරගත් සංඥාවන්තෝ ප්‍රඥාව කියන දේ අන්න එවැනියට පමණක් බබ්බා සම්මතනාම වස්තනකින් ලැබුවාන ධාතු සාර්ථක කිරීමට පසු වෙනා ඒ අය බාහිර සිද්ධාන්තම දැනගෙන එනිසා මේ බද්ධ අභාග්‍ය භාවයේ පිළිබඳව අවබෝධයක් ඇතුව තමාගේ සුගතව යනක් අධිපාදයක් වටනම් ඒ ආදී අධිපාදයෙන් සකස්වා ගන්න ඒ අසස්සා ගැනීම තුළ නිවන්මඟ ගමන කිරීමට සාර්ථක ප්‍රතිඵලයක් ගන්නට වෙනවා. මේ සම්බන්ධයෙන් වදාළේ සෝත්‍රයක් දෙන අනුරුද්ධ සූත්‍රය කියලා නිවන් දැකීමේ කාටද නිවන් අවබෝධ කර නැත්තේ කාටද කියන එකයි එන අනුරුද්ධ සූත්‍රයේදී සඳහන් කරන්නේ. අනුත් ස්වාමීන් වහන්සේ දාස් වෙන ප්‍රශ්නේ වෙනත් නිදේශ වැඩ සිටිනේක උන්වහන්සේගේ පිටතල මහා විපක්ක හතක් දැනිට වෙනවා. අත්‍යක්ෂාන ධම්මෝ නායං ධම්මෝ මහිත්‍ත්‍ස පළවෙනි එකසේ මේ නිර්වාණඝාත සාක්ෂාත් කළ හැකි අල්පෝක්ෂායක පමණයි නායං ධම්මෝ මහිත්‍ත්‍ස මහේච්ඡ පරිසංගේ ඒ ඵලයෙන් තමයි අපට උත්තර කරනවා. කවිස්සායන් ධම්මෝනායන් ධම්ම සංගණකාරාමස්ස මේ ඉතන සාස්ත්‍රකලහත්තේ විදේශයෙන් කෙනෙකුට පමණයි ඒක රාශියේ කතා කරන කුණාට නෙවෙයි ඒ දෙන්නේ සත්‍යය අනුබ්බ සම්මාහයේ පහළේ තුන්වෙනික සංකෘත්තායන් ධම්මෝනායන් ධම්ම අසංකෘත්තස්ස මේ ධර්මය ඒක සම්බන්ධවනේ වැඩිය තේසං සුප්පං කුසිය සතුට ප්‍රතිපදකට ගුණා ඒ ඒක සම්බන්ධන්නේ වැඩි නැති සතුට නැති කෙනෙකුට නෙවෙයි ඊළඟ සත්‍යය වශයෙන් මනෝකෝගේ සිතක පහළනේ ආරත් විද්‍යාස්ථායන් ධම්මෝ නායන් ධම්මෝ සුසේකස්ස මේ නිර්වාණ සාධක සාක්ෂාත් කරගත්තේ අරඹෝ විද්‍යාව කෙනෙකුට විනා මානන්දමෝසකේ දක්වෝ කුසීතෝ පුද්ගලයන් වේ. උපස්සිත සත්‍යයන් ධම්මෝ නායන ධම්මෝ මොක්ඛස්සතිතේ මේ ධර්මයේ නිවන සාක්ෂාත් කළ හැකි එලකට සිහිය සතිසම්බොධ්‍යන්නේ සම්මාසතිය දින කරගත් හැට දිනා නායන ධම්මෝ මොක්ඛස්සතිතේ සතිය දින කරගත් හැට දිනක් කර මතක් හැට වේ. නමකාරණාව තමයි සත්‍යෝ තමයි සත්‍යයන් ධම්මමාන ධම්ම අපනාහිකත් මේ නිවන සාක්ෂාත් කරගත්තේ උපේ සමාධියක් කියන දෙයයන්ට පමණයි සමාධියක් නැති පුද්ගලයන්ට නිවන සාක්ෂාත් කරගන්න බැහැ සංඥාවතෝයන් ධම්මෝ ඥානං ධම්මෝ දුක්ඛංගත මේ වෙන සාක්ෂාත්ලයේ ප්‍රඥා වංශයන්තන පමණයි නායම ධම්මෝ දුක්ඛංගත නොවන නැති අවසේ නේ මෙන්න මේ කොටස් කොට අනුරක්ෂාමී මහසේකේ පිටකල ජනක වන විට මේ බව බුද්ධ මහසේ දේශනා කරලා ඒකෙන් බුද්ධ ඥාන මහසේ එතනට වැඩම කළා අනුරක්ෂාමී මහසේ වෙත ලැබෙනකොට සාදු සාදු අනුබුද්ධ සාදු කෝත්වන් අනුබුද්ධ ඒකම් මහා පුත්‍රේ සම්පත්තේසු බොහොම හොඳයි අනුබුද්ධ බොහොම හොඳයි අනුබුද්ධ ඔබ මහා පුත්‍රේ සම්පත්තේ මේ සාමත්න නැලී එනේ අනුරුද්ධ එනේ පන්තුන් අනුරුද්ධ ඉමාම්ති අස්සනම් පොතේපත් සම්පත්තේ වූ එමනම් අනුරුද්ධ මේ හතර තවත් එකක් එකතු කරගෙන මා කියන නෑ විකල්පයක් එකතු කරගන්න නිස්සපංච රාමස්ථාන ධම්මව නිස්සපංච වදිනවා නායන් ධම්මෝ පපංච රාමස්ථේ පපංච රතිනවා ඒ බුදුරජාණන් වහන්සේට කළ පාඨය මේ ධර්මයේ අවබෝධ කළ හැකි නිවන සාක්ෂාත් කළ හැකි ප්‍රපංච ධර්මයන්ගෙන් නොදෙන අයට විනා ප්‍රපංච ධර්මයන්ගේ පරිවිදේ වාසය කරන අයට මේවා මම පස්සේ විස්තර කරනවා මේන ප්‍රකාශ කරපු ඥානයේ සම්මන් කරනවා යතෝපෝත්වන් අනුබද්ධ ඒවා මහා පුරුෂ විකක්කේ විකක්කේ සතෝසං අනුබද්ධ ලාභෝ ආසංකිත කුලෝ පතම ඥානං දෙතිය ඥානං චතුත්ථ ඥානං චතුත්ථ ඥානං නපසම්පත්‍ය විරිච්ඡති මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ දීප්ත පාඨය සාමාන්‍ය කරන කෙනා ප්‍රතිපදියන් ප්‍රකාශ කරනවා මේ විදිහට මේ මහා සත්‍යවිකල්පයන් පිටලා එන්නේ ඔබ පිළිපදිනවා නම් අනුබුද්ධ ඔබට යම්තාක්කල් වෙනකනම් පළවෙනි ධ්‍යානය සංවේදී සිටින්නට ඒ තාක්කල් පළවෙනි ධ්‍යානය සංවේදී සිටීමේ හැකියාව ලැබෙනවා දෙවන ධ්‍යානෙට දෙවන ධ්‍යානෙට සිවන ධ්‍යානෙට ඔබට යම් සාකල් සම්වැදී සිටින්න සම්පූර්ණ ඒ සාකල් ඔබට සම්වැදී සිටින්නට හැකියාව ලැබෙනවා මේ සුත්‍රපතයන් අනුව කටයුතු කළොත් මේ සුත්‍රපතයන් අනුව ප්‍රතිපත්ති පෝරණය කළොත් එනම් වෘද්ධ ඔබ මේ ස්ථානයේ මේ වස්තාවයේ සිටිනේ කියලා බුදුරජාණන් වහන්සේ ආපසු වැඩම කළා. විස්තුපිට අමතුවා අත්තිස්සේ මහා පරිසරිතක්කෝ දේශානෙන් සංස්නාසෝතාද සම්මනිතරෝතේ කියලා අනන්‍ය බලපෑමම අත්තමහා පරිසරිතක්යන් දේශනා කරනවා ඒක මදිනානන්ද සාදු සම්මනිතරෝතේ හඳුන් මෙහෙ කරන්න ඒ යන සුපදන්නේ කියලා ඒ කර්මාතන නැවත දුක්ඛෝ මහන්සේලා අමතා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒක බුද්ධ භාෂ්‍යයක් බවට පත් වෙනවා මේ විශේෂ ධර්මයක් වුණා ඒකපත් විස්තර කරනවා. ඒ පළවෙනි ධර්මයේ නිර්වාණ ධාතු අවබෝධ කරගත්තේ කාටද අවබෝධ කරන්නේ ඒ කාටද කියන කර්මතුන් දැක්කේ පළවෙනි කාරණා. මේ කර්මවල යම්නම් අනුපාදයක් වෙන මේ මේ දුක තුළ ඒවා සදාගන්න තෝරන ඒකයි ධර්මයේ මා ඉදිරිපත් කරන අද එතකොට කලින් කාරණාව අන්තිම ස්වභාවය මේ අයිතිය කියන වචනේ බොහෝ දෙනෙක් වරදවාර්ථතාවක් වශයෙන් අත්‍යත්තතා කියනකොට කියන වචනේ අයිතියතාවය සාම්භව කියලා සම්හාරයට කියනවා සමහර අතිස්සව කියලා යන කියන අවස්ථාව. අතිස්සව කියලා පොත්පත්වල දක්වා තියෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ සාම්භව කියන වචනේ ඔය මොකට ලක්ෂණ සාමාන්‍ය නැතුව මොකට වෙනතන කුසිත තියාගෙන දීදුවල් ලක්ෂණ තියාගෙන නැතුව මොකට සුතෝභෝගී ආහාර පානයක් ගන්න නැතුව යම් සංඥාවක් පවරන යම් සංඥාවක් අල්ප ස්වභාවය කියලා වරද වාසිකාගෙන තිබෙනවා බුදුරජාණන් වහන්සේ වැඩිහිටි දේශනාරාමයේ පූර්වාරාමයේ තියෙන විහාර දෙක පිළිවෙලින් දේශනාරාමයේ 54 කෝටියක් වේදන් කරලා හදලා තියෙනවා ඕවාන්නේ 25 කෝටියක් මෙතන කරලා හදපේවා. බුදුහාමුදුරුවෝ වැඩි ගම්ක කුටිය නිකාන්තරයෙන්ම සිවඳ සම්මත ඒකයි ධාන්‍ය කුටිය කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ සීපා සිතුනට දාලා තිබෙන පාපිච්ච ලක්ෂණයක් ඇති. අල්පේකතාව නැතුව නෙවෙයි. මේ අල්පේකතාවේ තියෙන බාහිර බාහිරවල නෙවෙයි සමාජයේ සිත තුළ තියෙන අවබෝධය තමයි තමයි. බුදුරජාණන් වහන්සේ මේ විස්තර කරන නිදර්ශනය බුදුරජාණන් වහන්සේ විස්තර කළ විශේෂතාවය තමයි අපෝෂණ පිටරේ දබෝෂි. අපිස්සකාරයන් ගන්නවා නම් ගන්නවා ලයිස්සකාරී උපකෝපණය තම උත්සාහ සිත්‍රිකාන් පදස්ස වත්තා. මහණෙනි මේ ධර්මයේ අර්ථයට වෙනා මහත්යත් නිර්ත්‍යා මනම ප්‍රකාශ කළා නම් ඒ කුමක් අරමුණකට කුමක් සඳහාද මා ප්‍රකාශ කළේ මේ කරුණ දෙක මතකමත් තියා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ අත්‍යේකතාවේ අට ආකාරයෙන් විස්තර කරනවා. එතකොටේ දෙකෝ අක්ෂෝ සමාන අක්ෂෝ සමාන දානෙන් කියන්නේ නැහැ. මේ සාපේ මහණිකෝ යෝගාවචරේ කෝණත් සමානතාවකෝ අල්පේක්ෂව තිබුණා නමුත් අක්ෂිත්තව තුමන් ඥානයෙන් නෑ ඉස්සෙත් මම අල්පේක්ෂව තිබුණායි කියලා අන්නය දැනගන්නවා කියලා කිසිම අපේක්ෂාවක් තමයි සිදුල තුළ නෑ මෙතන කනක් නැහැ අක්ෂිත්තව තුමන් ඥානයෙන් තුනේ තම අල්පේක්ෂය තම අල්පේක්ෂ බව අන්නය දැනගන්නවා කියලා දැනගන්නවා කියලා එහෙම අදහසක් තියෙන අන්න ඒ දාර්ශනික කාර්යයක් තියෙනවා පරිස්සෝ සමානෝ පරිස්සෝ නම් ධාන්‍යයෙන් තේරෙන්නේ නැහැ සමා විදේශයෙන් ඉන්නවා ආදිදේශයෙන් පිටදේශයෙන් මොකදදේශයෙන් ඔය අන්නය මා විදේශයෙන් සිටිනවා කියලා දැනගන්නේ කිසිම අභිලාෂයක් අන්නය මා මේ මා විදේශයෙන් සිටින බව දැනගන්නවා කියන කිසිම ඉච්ඡාවක් නැත්නම් සමාජයකට තෝරන්නේ ඒකත් අල්පෝෂකාරය වෙනවා සංකප්තව සමානව සංකප්තව මන් දානමින් කියන සිටියේ සමා ලබකින් සතුටෙන් සංකප්තියෙන් යුතු කුද්දලේ නමුත් මේ බව අන් අයට දෙන්නන්නට යන්නේ අන් අය දැනගන්නවා කියන සිතන්නේ නැහැ මේ අන්තිච්ඡේ කාර්යයේ ගුණාංගයන් විස්තර කරන්නේ හිතන සිත්පාරයි ආරක්ෂක සමානව අරගෙන ජීවිතය සිතනවා ආරක්ෂ විමුක්ති මං ගානනම් තමයි ඉතිපේ. මම මේ භාවනා කරන්නට ජීවිතේ වදින කුක්කනේ කියලා අන්න අය දැනගන්නවා කියන කුක්කේම ටිකක් සමාජයේ පිට වෙනවා. සමාජයට සමාජිකව සමානාත්ම සමාජිකව කියන ගානනම් තමයි ඉතිපේ. උපතිපතේ සමාන උපතිපතේ කියන ගානනම් තමයි ඉතිපේ. කරුණු දෙකක්. සමාජයේ සැපයෙන්නේ සිංහලම සූත්‍රා සිටිනත් අපේ දින කරන සිටියක්. මේ ලෝකයේ සත්‍යයක මම මේ සත්‍ය දිනම කරන සිටින පුද්ගලෙ මා සතියෙන් වැඩ කරනවා කියන එක තුන්වීමට කටයුතු කරන්නේ නැහැ. ඒකේ දැනගන්නයි වාසන අදහසක සමාජයේ සිට වෙන්නේ. සමානකෝ සමානව සමාජයේ සිට තුළ පරිස්සමීමා දෙන කියන තුන හතරේ ඥාන ඔක්කොම තියෙන්න පුළුවන්. අරූපාවචර ධ්‍යාන දෙන්නට පුළුවන් සමාධිමත් සමානක පිටක් දෙන්නට පුළුවන්. නමුත් සමාධිය පිටතර සමාධිමත් පිටක් තියෙන බව අන්‍යෝ දැනගන්නවා කියන අදහසක් අපේක්ෂාවක් අදලාක්කයක් සමාධිය පිටතර බැහැ වෙනවා. ඒකකයි අපේක්ෂාවේ තියෙන්නේ. ඊළඟට සංඥාව තියෙනවා. නමුත් මා ප්‍රඥා වංශය කියලා අන්න දැනගන්නවා කියන අදහස ගැයෙන්නක් නෑ. අන්න ඔය කියන කර්ම සමාධියට කියලා කියනවා ඒක අල්පෝපකාරී වේදනා. මේ පොතෙන් ප්‍රකාශ කරනවා නම් මේක කරන ඔක්කොම සමාන තුළ තියෙන ගුණධර්ම දෝෂයාට පිරිනමනට යන්නේ නැහැ. තමා තුළ තියෙන ගුණධර්ම තමා තුළ ඇතැයි අන්න දැනගන්නවාට කිසිම තැනක් තිබුත් නැහැ. නැති ගුණයක් සිටේ දෙන්නයිද නැති ගුණයක් සිටේ කියයි. මේ බාහිර බාහිර වලින් නැත්ේකතාවයේ තියෙන සමාධියේ සිට තුළ ඒක හොඳටම තේරුම් ගත යුතුයි. එතකොට මේ ආර්ථිකතාවයේ කොටස් කීපයක් තියෙනවා ඒකත් මේ මේ කීප දෙනෙකුට ඉතාමත් හොයනවා යනවා ඒකත් කියන්නම්. හරියක්ටි ආර්ථිකතාව, දෝෂාන්දාල් ආර්ථිකතාව, අධිකමාල් ආර්ථිකතාව පස්සේ අවිශේෂතා කියලා වර්ග හතරක් තියෙනවා බෙදලා විස්තර කරලා දක්වා තියෙන ආකාර කතාවද මේ වික්‍රම මහත්තයාගේ සීලේ දැනගල කියන්නේ දේශාංගල් කෝපකාරය සමහර දේශාංග සමාදාන රැකගෙනවා මේක අන්න දැනගන්නවා කියන කිසිම අපේක්ෂාවක් නැතුව අනන්‍යයෙන් නැදෙන පරිදේක කරන්නේ. මෙතන අල්පේතාවක් තියෙනවා. පරිත්‍යාග අල්පේතාව ගැන තමයි පිටිකේ තේරලා තමයි මෙතන දැන් තිබුණා. නමුත් ලෝකයට පොදුනම් කියන්නේ මාගේ විදියට ධර්මයේ ධර්මයේ අධ්‍යයනය කියලා. මහත් සුමනක දෙලේ කියලා තේරුම් ගන්න කියන්නේ අදහසක් නෙමෙයි. ඒ සාමාජික අධිකම අල්පේතාව වඩාත් කෙනෙකුට ආවාදයේ තමා සෝවාන් ඥානය සිතිවිලා ඇතිවෙන්නේ අධිමාත්‍ය ස්වභාවයේ තියෙනවා. යම් කෙනෙක් තමා මාර්ගඵලයක් සාක්ෂාත් කරගන්නා නම් ඒ දන්නයිද කියනවා නම් කියන්නේ එක්කෝ ලෝකයෙන් නැත්නම් මානවකෙන්. යම් කෙනෙක් මේ උපදේශයක් දැනෙන්නේ බලාපොරොත්තු සමාජයේ වැඩි අවබෝධයක් දෙනවා නම් ඒක නිවැරදි කරගැනීමේ අභිලාෂයෙන් සමතුලිතව සමාජ භවනා කර ගැනීමට අවශ්‍ය නම් ඒ අවශ්‍ය සුදුස් ලබා ගැනීම අතියෙන. ලබාගැනීමේ අධිකමයක් ප්‍රෝණාමාදී මාර්ගඵලයක් සුදුස්සෝනේ ප්‍රකාශ කළාට කමක් නැහැ. නැත්නම් එවැනි මාර්ගඵල ලාභයෙන් ලෝකයාට කීකිය ඇලෙන්න පුළුවන්නේ අතිසෝවාන්ට සඳහා ගන්න තියනා ගන්න කියලා අවශ්‍යයි. යම් කෙනෙක් කියනවා නම් මම රහතන් වහන්සේ කෙනෙක් කියලා ඒකම මේ ධර්මයේ කරගන්න උදාහරණයක් කෙනෙක් නෙවෙයි. හේතුව රහතනා චේතන තුළ මම රහත් කෙනෙක් කියලා අහන්න බැරිවෙනවා. මෙන්න මේ කියන අර්ථකථා ධර්මය අපේ ජීවිතයේ එකතු කරගත්තොත් ඒක උදාහරණ හතරක් වෙන ධර්මයක් වෙනවා. ඊළඟ කාරණාව මේවා අවබෝධ කළ හැකි නැකල කියලා කියනවා. සායන්තමය මනසත්ත්වය මේ කිස් වැඩනද දෙන්නේ සතුටින් නැතුව කොච්චර ලැබුණත් මගේ මගේ කියලා කටයුතු කරන පුද්ගලයාට මගේ පුද්ගලයෙක්. ඒ තමයි ධර්මය අවබෝධ කරන්නට නැති බව පෙන්වන කලා. මේ සතුට කනවා කියන කරුණ දෙක තමයි තරම් වැදගත් නෝවා. සතුව කියන ඒ කාරණා අවස්ථාවකට සාක්ෂාත් කිරීම සඳහා සාමාන්‍ය අවශ්‍ය කරන දෙවන කාරණාව පංචස්කන්ධයන් ධර්මෝ මාන ධර්මෝ සංගම් කාරණා. මේ ධර්මය මේ නිවන අවබෝධ කර හැක්කේ විදේශයෙන් ඉන්නායට ආයතයෙන් ඉන්නායට චිත්ත විදේශයෙන් සිටිනායට උපදී විදේශයෙන් සිටිනායට ආයතයෙන් කියන අදහස් කරන්නේ උපදමයෙන් කතා කරනවා නම් ආරාමයකට ගිහිල්ලා සෝමනාගාරයකට ගිහිල්ලා දුක්ඛ මූලයකට ගිහිල්ලා විදේශය කණ්‍යාන සිටින එක. මේ ස්ථානයකට පැමිණාට පස්සේ කායිකයේ ලබා ගැනීමන බලාපොරොත්තු වන උදාහරණයක් තමයි. අන්නේ භාවනා කරත් එකයි නැතරත් එකයි. මම විතරයි මෙතන සිටින්නේ මම මගේ භාවනා කරගෙන යනවා කියන අතින් ඒ අභිලාෂයෙන් සමා අන්නය ගැන කිසිම අන්නයගේ හැසිරීම ගැන කිසිම අවධානයක් නොමුකන්නකොට භාවනා කරගෙන යනවා නම් කායිකයේ ඇති කරගන්න පුළුවන්. මහා ආරණ්‍යක සේයක් මැදතන වාසය කළත් ඒ කායිකේ කොන්නති වැඩක් නෑ. සිත් විවේකයක් නැත්නම් සුඛ විවේකයක් නැත්නම් සිත් විවේකයෙන් අදහස් කරන්නේ එක්ක නිරන්තරයෙන් සිතේ බලාගෙන යනවා. මහා ආරණ්‍යයේ සුඛ නිරතනයට පිළිපන්නේ නැතිනම් සාම දේශ මොහාගේ ශ්‍රේෂ්ඨයන් කරා සිත ජීවනවා නිරන්තරයෙන් යොමු සිටින සිතකින් බලාගෙන යනවා. ඒ සිත තුළ කිසිම ද්වේෂයක් නැහැ. මේ ධර්මය අවබෝධ කරගන්නට මේ සාස්ත්‍රා කරගන්නට නම් චිත්තේ විදේශිත සිදෙන්නටම ඕන. ඒක එකම ආරම්භක පිහිටුවමින් ඒ භවනා ආරම්භයේ චිත්ත පූර්වාගෙන යම් කටයුතු කිරීමට හැකියාවක් දෙන්න ඕන. කාම දෝෂ ආදී ගැටි ආසංකල්පනා තුළ පැටලෙට මේ දුකින්කට ගමන් කරන්නේ නැතුව අවශ්‍ය නම් අවශ්‍ය දාපේ සියලුමකදී කතා හරිනට ප්‍රතිශක්තිය සමාජයට දෙන්න ඕන සුත්ත විවේකයේ උපකෝෂණ. විපස්සනා සුත්තිදී කියවන්නේ ප්‍රතිඥාන විශේෂයෙන් උපදවා ගන්නතර තියෙන මේ දේ කොටදී. සුත්තින මනසාකාර විශේෂ මොනවා නම් ඒ පිළිබඳව මෙන්න සාකච්ඡා කරන්න බෑ. ඒ කුලේකන් සිත පිළිබඳ විදෝකයටපත් වෙන කුලේකන් නියෝකිත කියලා. එනිසා මොනෝකාව කරන්නේ සමාජයේ සිතතුල සමානාකන කාල පරිච්ඡේදයේ පොදු ස්වාමියක් රෝගයක් වෙන අදහසක් පාරේ දෝෂයක් නැති සිටේ වස්තුකට ගලාගෙන ආව. මහා හිත සූපච්ඡාන ගාන රාජ්‍ය භාග්‍ය දීප දෝෂයක් නැත්නම් ලෝභයක් ලෝභයක් සමාධිය වශයෙන් සූපත් වෙලා ඒ සිතුවිලි වශයෙන්ම නතර කරගන්නට ඕනේ. උපදී විදේකෝට පිටපත් කරගන්නට ඕනේ. සිතුවිලි නඩවා ගන්නට ඕනේ. සාවකාලික වශයෙන් හෝ අපි සදාන් වශයෙන් කෙලෙසයට සකස් කරගෙන භවනා කරන ආකාරය පිළිබඳ මේක පොතන දේශනාවලදී දීර්ඝවචන කර්ම ඒවා ඒවා එක්කම කරන්නේ මේ ජීවිත අදාළ වෙනවා. මේ කර්ම අදාළ වෙනවා. මෙන්න මේ කායයේ ප්‍රතිපදේ කුපදේ කුපනවතින් කියන රහතන් වහන්සේ කෙනෙකුට පහළ පහළ නායක සමාධි සති ප්‍රමාණය ධර්මයේ විදේක ධර්මයන් පිටක කර ගන්න ඕනේ ඒ කෙනෙකුට නම් ගන්නට පුළුවන් නායම් ධර්ම සංගණිකාරකම සංගණිකාරකෝ මේ එකතු වෙලා කතා බහ කරලා ඒක රාශිය වෙලා තිනායක මේ ධර්මනා වල කරන්නේ මේ ඇතුලේ අත්පාදම දැකලා තියෙනවා ඒ නිසා අදෙන්දලම මෙම ස්ථානයට තමයි භාවනා කරන්නට ඥානන්නට කතා කරන කාලේ මරණද කාලය අපට යන නෙවෙයි. සමාධි කාලයක් පාදන්න අන්නයිගේ කාලයක් නැසාලමු. කතාව දැනලා ගන්න කතා බය නිරතදී කාලේ නැතිව ගන්නට එපා. සංකල්පකාරාමස්සේ ලෝකේ කායයට ඇතුළු වන්නට එපා. පුළුවන් තරම් කායික වේදෙන් චිත්ත වේදෙන් උපදේශයෙන් විදියෝම භවනා සත්‍යයන් සුදුසු කරන එවිට මනමඩ පහකින් ගමන් කරද්දී නිවන සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට සම්පූර්ණ සම්පූර්ණ ධර්මනායන ධර්මවත් අසංකප්පත් මේ ධර්මයේ සන්තුෂ්ටිය ඇති ඇතන සන්තුෂ්ටිය නැති ඇතන හා මුල තියෙන මේ ප්‍රකාශනා නිවන ධර්ම හතක් ගැන ප්‍රථමයේදී ඒ සියපස්සව අවශ්‍යය කියලා ගන්න තියෙනවා කියලා භවනාව කරන විට ඒ භවනාව කරේ කිසිලා ඒකේ දැනත්ත ඒකේ සතුට නැතුව ඒක උපායනා මේකේ කලකිරීමන එනම් පුද්ගලයාට භවනාය සාර්ථකව සිදු කර ගන්න බැහැ මොකද අවශ්‍ය වැඩ කරනවා මොකද මොකමැස්ස මොකද ඒ මොකමැස්ස මොකද අයින් කරනවා සංකේතිය තමයි පිටතට පිටෙන්නට ඕන සංකේත සම්බද්ධන්නේ තමයි පිටතට සංවර්ධනය වන්නට ඕන දුමාන්නට ඕන ඒ පිට සම්බද්ධන්නේ තුළ තමයි මනස්කාරය ප්‍රශ්නම්බේ පස්සද්ධකාරය සතං වේදේති සුඛනවත සම්මාදේති සමාවතේ ආදී සංකදානාදී ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ තෙන්නම් කළ පරිදි ඒ සීතිය කියන පුද්ගලයාට සමාන සීතේ මනස්කාරය ප්‍රශ්නම්බේ කාය සංකේතන පස්සක්කාය සම්වේදයේ කියන සංකේතය තමයි සුඛය දැනෙන්නේ භාවනා කරනවා සුඛිනෝ චිත්තං සමාධියේ කායේ පස්සක්තිය සිටේ සුඛයක් ආද සුඛයක් තිනායේ චිත්ත සමාධියේ පස්සන්නේ සමාහිතවතා දුකං පදානාදී සමාධිමත් සිතක් ඇති කෙනෙකු විසිනේ මේ සංස්කාර ලෝකයේ සමාධියේ අගේ සමාධි සංකප්පංග ලෝකයේ මොන තත්ත්වය අවබෝධ කරගන්නවන්නේ එදින කෙනෙකුට පමණයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වන්නේ එනම් සාම සංකෘතිය අත්‍යවශ්‍යම පිළිබඳය ඒක සම්බන්ධන්නේ දියුණු කරගත යුතු ධර්මයක්. අරතිය නැදලිය යුතු ඉවත් කළ යුතු ධර්මයක් කියන අවබෝධය ඇති කරගෙන මේ භාවනා පස්සෙන් සුදුසුමීට පුළුවන් තරම් පතමින් භාවනාවේ සත්‍යයක් දැන ආකාරයෙන් පදයට කරන්නට ඕන භාවනාව නියම කර ගන්න එපා. හසු කර ගන්න එපා. මනස කරගන්න දෙපා ඒක මොන අවබෝධ කරගන්නද කියලා. සම්පූර්ණ දෙන්නේ විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ බොහෝ විට ළඟදී සතුටින්මයි විස්තර කරන්නේ. මේ බඩේ සතුටින්මේ ගුණයක් සමාජයේ ජීවිතයට එකතු කරගන්න ඉතාම සුදුසුයි. දෙවිස්තරයේ සිටෝ සංසුප්තෝ හෝති පරිතරණ කීරකින් පාස්තේන ආනන්දලාන සත්‍ය දීපද පරිපාලන කියන ප්‍රකාශ කළ බුදු දනමාතේ විස්තර කළ තියෙන විස්තර මාතෝලා දෙන. මෙතන සිතෙන් අපිට සෑහීමකට පත්වන්න දෙන්නේ. මේ අයම කල්පනා කරනවා මේ දෙන්නේ උපේක්ෂණ මේ සේනාසන සංස්කෘතිය කියලා ගන්න ඕනේ. මේ භවනා කරන මේ ශාලාව පිළිබඳ ඇතිවන සංස්කෘතිය මේකට නිරන්තර සමාය විපස්සකක් දැක්වීමා තමයි හස්තේන යම් යමකට බාර තිබුණා. සතුටින් හේතුව යටදී සතුටේ බලවනා පස්සදී යෙදෙනවා නම් එයාට පහතෙන් බලනා කරගෙන යන්න පුළුවන්. සම්මා සතත ප්‍රවේහලා යනවා. සමාදාසිය නිවනට නෙවෙයි සැප කියන තැන දාගෙන යනවා නම් ඒක කෙනෙකුට අර සංසුප්ති භාවය නෑ. එනිසා මේ සංසුප්ති භාවය ඇති කර ගත යුතු ධර්මයක්. දැන් අපි කර්ම තුනක් තියෙනවා මේවා එතරම් වැදගත් නෝවත් පසුව තියෙන කරුණ නිවන ලැබීම සඳහා උපාහත්ම අවශ්‍ය ක්‍රම තමයි මේ දක්වා තියෙන කරුණ තුන තමයි අල්පේක්ෂාය කියනවා අනිත්‍යය කියන ධර්මයේ නැහැ විදේශයන් සිතනායක වෙනවා ඒ ප්‍රවාසී සංකල්ප කරනවා මේ විදනායක මේ ධර්මය අවබෝධ කරගන්නට බැහැ ඊළඟ එක තමයි සංස්කෘතිය යුතු කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් සංස්කෘතිය නැති කෙනෙකුට කියන සාක්ෂාත් කරගන්න බැහැ. ඊළඟ කාරණාව හොඳල කර්ම පහක් කියන ඒ පහ සමානම වැඩ ආරත් විද්‍යාකාරම්කෝ ධම්මෝ නායන ධම්මෝ ප්‍රතිපත්තේ විකෝපණේ සංවත්තං කිච්ඡේ සංපටිච්ඡේ ස්ථානෝ මේ අරඹෝ දිව්‍ය ඇති වෙනකොටම නිර්වාණ භාවය සාක්ෂාත් කරගත්තේ නායම් ධර්ම ප්‍රතිපස්සේ කුසීතෝ මොහයන් නෙවේ මේ ධර්මය. උපදෙස්තර කරනා ඉදිරිත්තේ දේකෝ විද්‍යමානෝති අනුප්පන්නානං නත්තලානං ධම්මානං අනුපාදාය උප්පන්නානං කුසලානං ධම්මානං උපසම්පදාය සාමා දල්ලපරක්ෂණෝ අනිච්ච දුරෝ සුතේ සුද්ධාමනේසු අරන්දෝ සියලුයක් හේන්නට වන නූතන කුසල කර්මයන් දිනු කර ගැනීමට සෝවාන් ආදී මාර්ගඵල නිර්මාණක ධර්ම. ඒ වගේම අනුපන්න අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා දෙවියෝ දීර්යයක් සාමර්ථාවකට පත්ව උදව් දෙන්න ඕනේ. ධර්ම සාක්ෂාත් වූ පරාක්‍රමයක් දෙන්න ඕනේ. අනිත්‍යක මූලෝ මහා නවතකනක පස්සකට නවතකනක දේවියක් කියන තෝරන අද මේ දේශකලා එකපත් කියන දෙයක් නෙවෙයි නිර්වාණ ධාතෝපෝද කරන එක්ම අඛණ්ඩිත අවිච්ඡින්නක දුර යන ඇතිකර ගැටීතු නිර්දීය සමාධියේ සිට තුළ සිටින්න තෝරන එවැනි දේවල් නැති කෙනෙකුට කුසීතව කෙනෙකුට මේ නිර්වාණ ධාතෝ කවදාවත් අවබෝධ කරගන්නට බෑ අප මේ 11 කාලෙට අපි ජීවිතය ගැන කරපු දේශනාවක් ඈත දේශනාවක් ඒ හැම පන්තිමක් කරස්සනවා ඒක නවසහලා නැවත නැවත මෙන්න ඉස්සෙල්ලා සමාජයේ පිටුපිට ජීව රේඛාවකවත් ජීවන කර ගන්න ඕන. සෑම දවසකින්ම ඒ ජීවිතය ජීවන කර ගැනීම සඳහා ඒ කියන පන්තිම කරුණු ඉලක්ක ගැනීම සාමර්ථ්‍ය විශේෂ වෙනවා. එතකොට ඊළඟ කාරණා නිවිද නැති කිසිත් කෙනෙකුට උපාන් ධාතුව තමයි ලෞකික දෙයක් ලබා ගන්නට බැරිවා හිමයි පිළිගන්නවා පිළිගන්නවා සිටු. එනිසා මේ වාණේ උත්සන ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගන්නට සුදුසුකම් දෙන්නේ නෙවෙයි. අවශ්‍ය වන රෝධෝ වේදයන් දැඩිව අධිෂ්ඨාන එම අධිෂ්ඨානයේ සිටලන වීර්ය වඩන්න ඕනේ කවදාවත් භවක සමාජයේ අධිෂ්ඨාය මත්තක ප්‍රාප්ත කරන එකයි. ඊළඟ කාරණාව උපස්ථිත ප්‍රතිස්ථායන් ගන්න උනායන් ගන්න හොස්සසදෙට මේ ගන්න මේ සාමාන්‍ය වැඩකට අවබෝධ කළ හැක්කේ සතිය එකපිටේ සතිය දියුණු කරගත් මුස්කලයන්ට පමණයි. නායන් ගන්න මුස්සසදෙට මේ සතිය දියුණු කරගන්න නැති මුස්සසදෙට මේක කරන සතිය නැති පුද්ගලයන්ට මේ නිවන අවබෝධ කරගන්නට බැහැ. සතිය දිනු කරගත් අයට තමයි සමාධිය කියන්නේ. සමාධිය දිනු කරගත් අයට තමයි ප්‍රඥාව ඇතිවන්නේ. සතිය දිනු කර ගැනීමට නම් සතියෙන් කටයුතු කරන්නටම ඕන. සතියෙන් කටයුතු කිරීම හැර සතිය දිනු කර ගැනීමකොට පොත්පත් කියවල කවදාවත් සතුටුමා ලැබෙන්නේ නැහැ. සතිය ගැන කීකේ මේ විතර කොටස් ගන්න පුළුවන්. නමුත් ඒ අවබෝධයෙන් ලැබෙන සතිය තමයි ඉගෙනගන්න ජීවිතයේ සායෝගික ධර්මයක් වශයෙන් එකතු කරන සතිය දිනු කරගන්න තියෙන සම්මා සතිය. මේ සම්මා සතිය හැමවිටම විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන ධර්මයන් වශයෙන්. සතමාදිට්ඨේ සම්මා සතිය සම්මා සතිය කියන්නේ සමාන්ත කියන්නේ විස්තර කරන සෑම විදම උපදිච්චේදී සෝපානිකානං පස්සේ විරති වේදනා වේදනාං පස්සේ විරති චිත්තේ චිත්තාං පස්සේ විරති ධම්මේසෝ ධම්මාං පස්සේ විරති කියන කොටස්. ආනාපානාව වේදනාපානාව චිත්තාපානාව ධම්මාපානාව කියන ඒ සතර ප්‍රතිපත්තන ධර්මයේ සිට සිනසෝ පිළිවා කටයුතුීම තමයි සතිය කියන්නේ ඒලේ අතිපිටිනේ සතියාව කියන සිද්ධියක් වෙනවා ඒකේ සතිය සමාධිය පිටතර කියන සිද්ධියක් වෙනවා මෙම සූත්‍රයේ සතියේ ලෙස මේ ප්‍රකාශ කළේ උපදිත්තේ විස්කෝ සතනාවෝති පරමේන සතිමේ පක්ෂේන සමන්නාදතෝ චිතකම්පේ ඉතර භාගසම්පේ පරිදා අනුත්තරිකා එලෙසින් බෙදදානාතින සූත්‍රයේ සතියේ වෙනම කරේ ඒ කියන්නේ පරමේන සතිමේ පක්ෂේන සමන්නාදතෝ මේක කියන්නේ ප්‍රශ්නාව නිවස්ස වෙනවා කියන්නේ සත්‍ය සංස්කෘතඥය මෙතන කියන්නේ සත්‍ය පමණක් නෙවෙයි මේ නුවණ කියන එකයි සත්‍ය සංස්කෘතඥය මේ සත්‍ය සංස්කෘතඥය පිළිබඳව සත්‍ය පිළිබඳව ඉදිරියේදී මම හිතන්නේ එකට ප්‍රයත්න සත්‍ය පිළිබඳව සත්‍ය සංස්කෘතඥය කරේක්ෂණයක් තිබෙනවා ඒ අය මේ දේශනාවයි දක්වන්නට සලස්වන එතකොට ඒවා ගැන මම අවබෝධයක් ඉදිරිය ගන්න පුළුවන් එනිසා පැහැදිලිව අවබෝධ කරගන්න මේ ධර්මය අවබෝධ කර ගැනීමට නම් මගේ සත්‍ය ජීවිත කරගන්න ඕනේ සතිය දිනු කරගන්න සතියෙන් වැඩ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා කරන්නේ ආලෝක ඉන්ද්‍රිය සංගාමකාරී වේදේ. එහෙනම් බලන්නකෝ කියනවා නැති බලන්න ඕනේ. අභිස්සන්තේ සදිස්සන්තේ සංගාමකාරී වේදේ යහත්මයන් අනුකොට කියනවා නැති ලෙදන්න ඕනේ. ඊළඟට ඔය ඇඟට ඇඟින් බලන සකස්වා ගන්නට සකස්වා ගන්නාලට සම්බ්‍රාජ්පත්තිය ධානය සම්පදානකාරී වූ ප්‍රතිපදිය කියන්නේ අතිදේශී විස්වාද විස්වාදයේ සම්ප්‍රදානකාරී වූ සංගතන විශේෂ සංකීර්ණ වන දෙන්නට උනා. දක්ෂිතේ නිමුත් පොතාර්ථ පාදකතනේ භාවයේ සංගතනකාරී වූ සංගමයේ කොටුනේට හිතමනේ දෙන්නනා විට කොමන රටක් සුණාකාරයෙන් කළා. සංකල්පනාකාරී වූ දෙන්නට උනා. උච්චාර පස්සාව තමයි සම්පදානකාරී වූ දැකපු ප්‍රතිපලෝ බඳපස්නේ දියඳුවා. මේ විදිහට තමයි ජීවිතේ පුරා මුලින්ම භාවනා කරන කාල පරිච්ඡේදයේ තුල තම සෑම පස්සක්ම ජීවිතේ විතුවම කරන පුද්ගලයාට නිවන සහා කරගන්නට හැකියාව ලැබෙනවා. මොකද සම්මා සතිය දිනනවා, ප්‍රතිසම්පෝධිය දිනනවා, සතෙන්දිය ප්‍රතිඵල දිනනවා සතරපත්තාන් ගන්න වෙනවා මේ කර්ම දින කරන්නට උවමනන්නට බෑ අනිසා සතියේ කියන අවස්ථාව වැඩකටම හොඳට තේරුම් ගන්න සතියෙන් වැඩ කරන්න සතියෙන් වැඩ කරන විට විශේෂයෙන්ම සතිය දින කර ගැනීමට උපකාර වෙනවා මේ සක්මන් භාවනාවේ මෙතේ සක්මන් භාවනාව කරන්න කරන්න සතිය කරකවස්තර පාදිනට ගන්න පුළුවන් වෙනවා එතකොට මේ අසීමිතේ වඩපත්තාව කියන අරගෙන පස්සේ නැත්කෙනකොට නම නාමෝල ගන්න බැරි බව බුදුරජාණන් වහන්සේ පෙන්වන කල බාහිර දෙන්න බව පූර්ණ අරගෙන සතිය දිනකට දෙන්න උත්සාහ කරන උනා. ඊළඟ පාඩාවෙන් දිනාසේ පෙන්වන කරන්නේ සමාහිතස්සයන් ධම්මෝ නාම ධම්මෝ සමාහිතස්ස මේ ධර්මයේ සමාධියත් එක්ක ඇතිවෙන දිනා සමාහිතස්ස සමාධියක් පිටක් නැති විසිරුණු පිටකයක් නෙවෙයි. අදුම වශයෙන් බුදුරජාණන් වහන්සේ සමාධිමත් භාවයේ තුන්වෙනි කරන්නේ පළවෙනි ධ්‍යානයට පිටපත් කරගත් අවස්ථාව. සමාධිය විස්තර කරන සෑම මොහොතකදී තේරුම් ගන්න පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය සහ හතරවෙනි ධ්‍යානය ලක්ෂණ. මේ අදහස් කරන්නේ මේ සාන්තිමය ධ්‍යානයක් ලබලම විදර්ශනා භාවනා කරනවා කියන දෝනෝ කියලා. සුත්කෝ විදර්ශනා භාවනාවට මුලතම මුලින්දම විදර්ශනා භාවනා කරන විදියක්. නිවන් යන විට අදුම වශයෙන් සෝවාන් මාර්ගඵල ලැබෙන විට ඒ විදර්ශනා භාවනාව තුළින් අදුම වශයෙන් පළවෙනි ධ්‍යාන මට්ටමටවත් විදර්ශනා සමාධිය සමාධියකට බැඳෙන්නටම ඕන. විදර්ශනා සමාධියක් වශයෙන් ඵලයේ ධ්‍යාන මට්ටමට ඒ සුත්ත විදර්ශනා වලින් සමාධිය දිනන අවස්ථාවක් ගන්න අන්න එන අවස්ථාවකදී තමයි සෝවාන් ඵලය සෝවාන් මාර්ග සෝවාන් ඵලයෙන් සත්‍යමාන ඵලෝ යකන කියන මාර්ග ඵලෝ අවබෝධ කරගන්න පුළුවන්. නිසා සමාධිය සාමත්ම අවශ්‍ය ධර්මයක් සමාධිය නැතිවෙන්නේ මේ ධර්මය අවබෝධ කරගන්නට බැහැ මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට බැහැ කියන අවබෝධය ඇතුව පුළුවන් තරම් සමාධිය ජීවිත ගැනීම සඳහා උත්සාහ කරන්න ඕනේ. ඒ සඳහා මහා මේක තමයි සංඥා වේදයක් ඇති කරන කටයුතු කරගෙන කරගෙන යන්න ඕන. නිවන් අවබෝධ කරගෙන සුද්ධලයා විසින් කටයුතු කළ යුතු වෙනවා. අන්නතෝ අනිත්‍යෝ අනිත්‍යෝ දුක්ඛනත් මේ ධර්මයේ පාඨිනවන්තින් කරිනා ආනෝදයන් කිරි. ඒක නතහස් කරන්නේ විනිත දෙකයන් අල්ලලා ඔය සීල දීලෙන් පස්චාත්පාදයක් හෝ ආශාර විපාදයක් ගැන දෙයක් කියන මහා පඬිතුක කියලා මේ මනස කරන්නේ. ඒකත් එක්කලා විදිහට ලෞකික පාණ්ඩිත්‍ය භාවයක් තමයි ඒකේවත් ප්‍රඥාන මහන්සේ පඬිත භාවය ප්‍රඥා විස්තර කරන්නේ ඉදසුත්තේ දෙකෝ පඤ්ඤා හෝති විද්‍යාත්මඥාය පඤ්ඤාය පඤ්ඤානතෝ අරියාය නිකුකාය සම්මා දුක්ඛේ ධම්මය මෙන්න මේ ප්‍රඥාව ඇති වෙන කාර්යය ඒ ප්‍රඥාව ඇති නොවන කාර්යය අවදාන මම ඔබට කියන්නේ ප්‍රඥාවෙන් දැකීම ධර්මයක් ප්‍රඥාවෙන් දකින්නට ඕන බුදුරජාණන් වහන්සේ ප්‍රඥා විස්තර කරන්නේ එහිදී සම්මා දිට්ඨිය කියන්නේ මේ දුක නැමෙමින් කෙලවගෙන සඳහා උපයෝග කරන ආර්ය අරිරා ආර්ය උතුම් වූ එලෙසින්ම දීර්ඝ දක්නා වූ යක්ෂගාමී ආසන්නා සංඥාලකෝ හෝති පංචස්කන්ධේ ඇතිවීම නැතිවීම දක්නා ප්‍රඥා කියනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයෙන් සෑම ස්කන්ධයක් පාසාම ඇති වෙනවා සෑම ස්කන්ධයක් පාසාම නැති වෙනවා මේ ඇතිවීම සහ මේ නැතිවීම උද්‍යක්ෂදාමනා පමණයි. දක්ෂතා හය ප්‍රඥාව ඒක නැතිව තාක්කල් ප්‍රඥාව වැඩි නැහැ. මේ පංචස්කන්ධයේ බහව ආත්මයක් ස්කන්ධයක් පාසා ඇති වෙන නැති වෙන යන්නේ ඒ ඉතිරි සමගය ඇති වෙන සහ නැති වෙන දෙකීමක හැකිනම් සමාධිමත් සිදුවෙන ඒ විපස්සනා වැඩකම අන්න විපස්සනාවයි කියන ලැබීමට ඉතාමත්ම ඒ ප්‍රඥා ලැබීමට නම් උදස්නා භාවනාවට නිවැරදිවම ඕන. සමාධිය දිනු කරගත් සමයෙන් මේ ප්‍රඥා වැඩෙන්නේ ඒ ප්‍රඥා දිනු කරගෙන යනද විපස්සනා සමාධියක් නැත්නම් විපස්සනා භාවනාව ප්‍රතිකර දිනු කරගත යුතු වෙනවා. ඊළඟ කාරණාව සාමාන්‍ය වැදගත්ම කාරණාවක් බුදුරජාණන් වහන්සේට කළ කාරණාවක්. මුක්ත පංචකාමස්සයන් ධම්මෝ මුක්ත පංචරත්නෝ දායන් මායන් ධම්මෝ පපංචේ රාමස්සය පපංචේ රජනා. මේ නිර්වාණ සාක්ෂාත් කළ හැකි පංච ධර්මයන්ගේ ඇලී ගැලී වාසය කරනයි පංච ධර්ම කියන්නේ ප්‍රමාදයට පත් කරන ධර්මයි. සතරේ ප්‍රමාද කරනවා නිවන් නිවන් යන්නේදී පමා කරන ඒවාද කියන ප්‍රපංච ධර්ම පමා කරන ධර්ම කියලා. සදා ධර්ම තුනක් තියෙනවා සංහා දුක්ඛ මාන. මෙන්න මේවා තමයි ප්‍රපංච ධර්ම කියන්නේ. සංහා දුක්ඛ මාන. මේ එන්නේ කියන පුත්‍රයේ පුතේ නිවනාව කොහොමද කරන්නද බෑ. මේ දැන් දුන්නෝ කෙනෙකුට නිවන අවබෝධ කරගන්න පුළුවන්. මේක බුදුරජාණන් වහන්සේ ඉස්සර කරන්නේ මේක කොහොමද කියලා අහලා ඒකට පිළිතුරක් ගන්න මොනවාගේ ඉස්සර කරන්නේ ඉදිරිස්කලේ දෙක්තෝ පපංච නිරෝධේ චිත්තම් පස්සන්දති පස්සේදති සංසිද්ධි ආත්මෝක්ෂිතය. මේ අභිමුඛිත කියනකොට මම යටි කරගත් උපදේශයක් පොතේ තියෙන විනිශ්චය කියලා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දැනුම් කරනානේ ප්‍රපංච නිරෝධය ඒ කියන්නේ සංහා විස්මාන කියන ධර්මයේ නිරෝධයේ සිත සිත්තං පස්සංගති දැක්ක ගන්නා සංකුප්පති දීලා සිටින අචින්තති ඒක නෙවෙයි මොනක් නෙවෙයි එවැනි කෙනෙකුට විතරයි නිවන අවබෝධ කරගත්තේ එනම් උදෙන් දර්ශනයක් නැති කෙනෙකුට නිවන අවබෝධ කරගන්න බැහැ මේ විදිහට මට කතා කරනවා දික්තිය කියන්නේ සක්කාය දික්තිය කියන උදාහරණ දික්තිය උපරිමයෙන් කතා කරනවා නම් අස්මානිය දක්වා දෙන අදහස්තරේ දක්වා දෙන සැකසීමක ධර්මයක් නමුත් සාමාන්‍ය සම්ප්‍රදාය වස්තුන් කතා කරන එකේ සම්ප්‍රදාය බඳවතුන් කීකා කතා කරන එක සක්කාය දික්තිය නැති වෙනකොට කියලා දික්තිය නැති වෙනවා කියන ප්‍රකාශ වෙනවා ඒ සම්ප්‍රදාය කතා කීකා අපි මේ විස්තරය කළා සක්කාය දිට්ඨිය නැතිවෙන්නට හෝ ඒ සක්කාය දිට්ඨිය මුදිට ගන්න. සක්කාය දිට්ඨිය නිරෝධය කියන්නේ පපංච නිරෝධයේ සිත්තම් සක්කාය දිට්ඨිය දැනගන්නට ඕන. ඒක සමුච්චයේ සිතන්නට ඕන. එහෙම නැත්නම් සක්කාය දිට්ඨියදී සංඥා දිට්ඨිය මානෙ ප්‍රපංච ධර්මයන් නිරුද්ධ කිරීමද නම් කරන්නේ වෙන මොකක්ද අරක්ෂිතෝ ප්‍රඥාවෙන් මුතුව මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැකගත දැකගත වාස්තු කිරීම පමණයි. ඒක තුළින් තමයි අදුමවතේ සක්කාය දිටියේ කියන ඵලයෙන් කරන්නේ හෝ නිරුද්ධ කළ හැකි ගන්න. මේ හැමස්තනය අක්ෂණයක් පාසාම සෑම මොහොතක් මොහොතක් පාසාම සමාගයේ ඇඟ වෙනස් වී වෙනස් වී යන ආකාරයේ සත්‍යස්මිත කරනවා නම් එලෙසින්ම ඒවා දක්නට තමයි සංස්කාරය තුළ පවත්නා වූ සිත් සංස්කාර ධර්මය. සෑම සංයක්ෂණයක් ගානම වෙනස් වී වෙනස් වී යන ආකාරයේ පැහැදිලිව සත්‍යස්කම සමාද අවබෝධ වෙනවා නම් භවනා සම්බාල පරිච්ඡේදයේදී මේදී මේ නාම රූප දෙකේ මේ ඇඟේ සහ සිතේ මම කියලා ගන්නට මොනවද ඉතුරු වෙන්නේ සෑම රූපයක් නැතිනම් සෑම රූපයක් නැතිනම් සෑම සිතිවිල්ලක් නැති වෙන අස්ථාන සිතිවිල්ලක් නැති වෙනවා. මේ මොහොතේ තිබෙන රූප ඊළඟ මොහොත වෙනකොට නැහැ. මේ මොහොතේ තියෙන සිත ඊළඟ මොහොත වෙනකොට නැහැ. එහෙනම් මේක කොතනද මම කියලා ගන්න දෙයක් හිතවන්නේ. කියන පැහැදිලි අවබෝධය ඇතිවෙනොත් ඒ අවබෝධයට ඒ දර්ශනය දැක්කොත් භාවනාවේදී ඒකේ සමාධි පදාකාරක ආශ්‍රය පතකින සද සංකල්පනාව දක්වපාර දෙකිය නැවත ලෝකමිනේතන දිවිලියනවා ඒ කියලාම දක්වන අරතිය කොනාම රූප දෙකේ සමයක්ෂණය පාස ඇතිවෙන්නේ නැතිවෙන යන ඒ විද්‍යාවේ ඇතිවෙන්නේ නැතිවෙන දක්වන තෝරන අනිත්‍යතාව දක්වන පිටල ගන්න තෝරන අනිත්‍යතාව දක්වන තමයි අනාත්ම දක්වන ඇති ගන්න මේ අනිත්‍ය අනාත්ම කියන ලක්ෂණ දෙක ලක්ෂණ දෙක ඇති කරගන්නේ නැතුව අනිත්‍ය බව නොදක අනාත්ම බව නොදක අවබෝධ නොකර ප්‍රත්‍යක්ෂ නොකර කිසිමකට සමාවුන එනිසා ආත්මේ සාමත්ම වශයෙන් දැක්වෙන දෝවාන පුද්ගලයාකෝ සක්කායයේ නැතකමේ අනාත්ම ලක්ෂණය අවබෝධ කරගන්නයි සක්කායය කියන්නේ කරන්නේ එනිසා මේ සකල නිරෝධය ඇතිකර ගැනීම සඳහා සම්මාදී ප්‍රමාණයට හේතුකම්මන්නේ නිරෝධය ඇතිකර ගැනීම සඳහා ළමස් කරන සමාජ දෙනා දේශනාවේ අන්තිමවන්නේ විදර්ශනා භාවනාව කරන පමණයි. මේ ප්‍රාතින සංහා මානව කෝණ ධර්ම ඒකසංග ධර්ම අරහත් ඵලයට දක්වා දෙනවා. අදවත් කාලයේදී තමයි සියලුම කේත ධර්මය ඒ පතන්ත ධර්ම නිරෝධයක් දක්වන්න පුළුවන්. එනම් කෙනෙකුට විතරයි නිර්වාණාට සාක්ෂාත්කාරයේ එනම් එනම් දක්ෂය නොදකින කෙනෙකුට මේ නිවන සාක්ෂාත්කාරයට බැරි බව බුදුදානමහා සූත්‍රයෙන් කළා. දැන් තවකට අවස්ථාවක් දේශනා කරා මම බුදුදානම කරවාක්‍ය කරන කියන්නේ දෙකක් පුතේට විනාඩි 4කට පහකට දේශනා කරනවා. ඒ ඉතාලි බුදුදානම මහා සූත්‍රයේ දේශනාව කරන ගියාට පසුව අනුත්තම ස්වාමීන් වහන්සේ එහෙම වැඩ සිදලා ඒ සිටිවිලාම කටයුතු කරන මනෝමය භාවනාවට විවිධා සහිතම අර්ථ ඵලයේ සාක්ෂාත් කරනවා. එන සාක්ෂාත් කරන දාන වාක්‍යයක් ප්‍රකාශ කරන දානයේ කියන කීටි වාක්‍යයක් නාටකනවා. මම සංකප්පමණාය සත්තා ලෝකේ නමස්කරෝ මනෝමේන කායේන කුසියා සංකම්පනේ මගේ අදහස් දැනගෙන මම සංකප්පමණාය සත්තා ලෝකේ නමස්කරෝ අනුස්කරෝ කතාවක සාස්ත්‍රයන් මහන්සේ මනෝමේන කායේන මනෝමේ කයන කුසියා සංකම්පනේ කුසියෝ මාර්ගය තනියා ඒ උන්වහන්සේ රහතනාට පසුව ප්‍රකාශ කරන මේ සූත්‍රාර්ථය මම කියන්නේ යතෝ යතෝ සංකප්පෝ තථාවිසේ දේශේ විස්සපංචකතෝ බුද්ධෝ විස්සපංචන දේශේ මනේ සංකල්පනා වලට ගතිය මාර්ගපරිදානන් වහන්සේ එකතු කළා විස්සපංච ප්‍රපංච නිරෝධය අත්කරගත් බුදුරජාණන් වහන්සේ ප්‍රපංච නිරෝධය ගැන ධර්මයේ දේශනා කළා ඒ කර්ම දෙන්නා දෙන්නා ඒක කුසල දහස්ස සත්‍වාමන්ත සම්මාය විහාසන පාදයේ රතේ දීවිද්‍යා අනුස්සතෝ සතං බුද්ධත්වෝ සාසනන්ති මම මේ ධර්මයේ තේරුම් ගත්තාට සාමඥානය ගන්න අවබෝධ කළා වනාස්ථාපනයේ රතු මේ ශාස්ත්‍රයේ ඇලිලා ඒ කියන්නේ භාවනා මාර්ගයේ ඇලිලා අර්ථය නැතින කටයුතු කළා මේ විද්‍යා අනුස්සතෝ විද්‍යා අනුස්සතෝ විද්‍යා තුනක් මම සාක්ෂාත් කළා සුද්ධේ මාතානස්සදී විස්සපක්ෂා ආශ්‍රතේ කියන විද්‍යාව මා සාක්ෂාත් කළා සත්‍යමරද්දට සාක්ෂාත් බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රය මුන්නකලා සලෝකේ කළා කියලා ඒ උත්තර රහත් ඵලයේ ලබුවාට පසු මහන්සේ සඳහන් වෙනවා. ඒ අනුබුද්ධ මහන්සේ මේ සංකල්පනාවට පූජා කරමින් කටයුතු කරන පුණ්‍යය එදා ඒ රහත් ඵලයේ පස්සම කරනවා. මේ සංකල්පයේ සෝණිය කළා සංකල්පනාවන් දැනගත්තා. මේ අනුව පිටපැදියන් කියන මේ ආකාරයට අනුබුද්ධ මහන්සේ ප්‍රකාශ කළේ මේ අනුසුත දෙන්න පුළුවන් මම යටත්වෙන් සෝවාන් වත්නාය කියලා තේරෙන්නට දීර්ඝ වාක්‍යයක් ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වේවා කියලා ආශිර්වාද කරන මේ දේශනාව මෙතන ඉන්නකලන්න ඔබ සමතම නිවන් සේනා පත්වේවා හොඳයි දැන් අපි දීර්ඝ කොට කොට භාවනාව කියන එක පටන් ගමු